समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता शब्दम् मुनिराजस्य सुनन्तु सग्मुक्दम् दम्मश्रवणकालो अयं वदन्ता दम्मश्रवणकालो अयं वदन्ता दम्मश्रवणकालो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 යංකෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති තී වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේ ජයමග රූපවාහිනානිකාවේ සූත්‍ර ධර්ම විවරණ තුලින් අපේ පින්නතුන් හම් වෙන අවස්ථාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාරුණිකයන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ නිවැරදි බුද්ධ වචනය මොකක්ද කියලාමයි මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් සාකච්ඡා කරන්නේ කරුණි මහා සංඝරත්නය ධර්ම දේශනා සිද්ධ කරන්නේ අපේ පින්නතුන් මේ වෙනකොට සූත්‍ර ධර්ම සමූහයක් පිළිබඳවම සූත්‍ර ධර්ම සමුදායක් පිළිබඳව මේ වෙනකොට ලොකු ආභෝධයක් ඇති කරගෙන තියෙන්නේ. මොකද මේ වෙනකොට අපි සාකච්ඡාවට ගන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සූත්‍ර නෙවෙයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ සූත්‍ර. එතකොට මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ පළවෙනි වර්ගය තමයි ගෘහපති වර්ගය. මෙන්න මේ ගෘහපති වග්ගයේ තියෙන අට්ඨක නාගර කියන සූත්‍රය තමයි අද දවසේ අපිට සාකච්ඡාවට ගන්න තියෙන්නේ. මේ සූත්‍රය වචනයෙන් මිල කරන්න තරම් බැරි. බුද්ධ ශාසනයෙම හකුළුවල වගේ පෙන්නපු සූත්‍රයක්. වචනයෙන් නිම කරන්න බැරි තරම් වටින අමිල බුද්ධ ශාසනයෙම හකුළුවල වගේ කළ දේශනාවක් තමයි අට්ඨක නාගර කියන්නේ. මේ අට්ටක නාගර සූත්‍රයේ මේ සූත්‍ර දේශනාවට මුල් වෙන්නේ දසම කියන ගෘහපතියා. මේ දසම කියන ගෘහපතියා විශාලා මහනුවර පැලලුක් කියන නුවරට ඇවිල්ලා. ඒ විශාලා මහනුවර පැලලුක් නුවරට ඇවිල්ලා කුක්කුටාරාමේ ඉන්න භික්ෂුන් වහන්සේ නමකින් අහනවා ආනන්දයන් වහන්සේ මේ දවස්වල කොහෙද වැඩ ඉන්නේ? ශාලා මහනුවර පැලලුක් නුවරට ඇවිල්ලා ඒ පැලලුක් නුවරේ ඉන්න තියෙන කුක්කුටාරාමයට ගිහිල්ලා එහි ඉන්න ස්වාමීන් වහන්සේ නමකෙන් අහනවා ආනන්දයන් වහන්සේ මේ කාලේ කොහෙද වැඩෙන්නේ? එතකොට සඳහන් කරනවා ආනන්දයන් වහන්සේ විශාලා මහනුවර බේලුව ග්‍රාමයේ තමයි වැඩ සිටින්නේ කියලා. මෙන්න මේ බේලුව ග්‍රාමයේ වැඩ සිටින ආනන්දයන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ දශම කියන ගෘහපතියා විමසපු පැණයකට අපේ මහා පැණති ආනන්දයන් වහන්සේ දුන්නු පිළිතුරක් තමයි මේ අට්ඨකනාගර සූත්‍රයේ මුළු බුදු සසුනම හකුළුවල වගේ පෙන්වලා තියෙන්නේ. මේ දේශනා අවසානයේ මේ දසම කියන ගෘහපතිය සඳහන් කරනවා මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි නිධානයක් බලාපොරොත්තු වුණ කෙනෙකුට නිදාන 11ක් ලැබුණා වගේ කියනවා මේ සූත්‍ර ශ්‍රවණය අවස්ථාව ලැබීම. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම එක නිදානයක් හොයපු කෙනෙකුට නිදාන 11ක් ලැබුණා වගේ කියනවා. ඊළඟ සඳහන් කරනවා අමූර්ත ධාරයක් හොරබ හොයපු කෙනාට අමූර්ත ධාරයක් හොයපු කෙනාට අමූර්ත ධාර 11ක් ලැබුණා වගේ කියනවා. ඊළඟට සඳහන් කරනවා ගිනි ගන්න නිවසකින්. එළියට යන දොරටු 11ක් තියෙනවා වගේ කියනවා. මොකද්ද මේ කියන්නේ? ගිනි ගන්න ගේ ඇතුලේ ඉන්නව කියලා කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ විඳින දුක. මේ පංචස්කන්ධ ධර්මය විඳින දුකින් අපිට ගැලවෙන්න බැරුව අපි විඳින දුක අපිනේ දන්නේ. අපේ පිනතුනුත් දන්නවා. මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන් නිසා ගිනි ගන්න මේ පංචස්කන්ධ ධර්මයෙන් ගැලවෙන දරන උත්සාහය හරියට මහා ගිනි ගිනි ගිනි ගන්න ගයක් මැද ඉන්න කෙනෙක් වගේ හරියට. එහෙම ගිනි ගන්න ගෙයක් මැද ඉන්න කෙනාට බේරෙන දොරටු 11ක් තිබ්බොත් කොහොමද? දොරවල් 11ක් තුන එළියට පයින්න පුළුවන්. අන්නේ වගේ තමයි පංචස්කන්ධ ගින්නෙන් පිච්චෙන අපිට මේ සූත්‍රය හදාරද්දී පිළිතුර දැනෙයි. එළියට පැන ගන්න නැත්නම් මේ සසරින් පැන ගන්න දොරටු 11ක් තියෙනවා. මේ දසම කියන ගෘහපතියට මේ ආනන්දයන් වහන්සේ මේ දේශනා කරන සූත්‍රය තුල අන්න එවැනි දෙයක් තමයි අඩංගු වෙලා තියෙන්නේ. දසම කියන ගෘහපතියා ආනන්දයන් වහන්සේ හමු වෙන බේලුව ග්‍රාමයට යනවා. ගිහිල්ලා දසම මේ ගෘහපතියා ආනන්දයන් වහන්සේට වන්දනාමාන කරලා ගෞරව බුහුමන් දක්වලා පිළිසඳර කතාවේ ඉදලා ප්‍රශ්නයක් අහනවා. මෙන්න මෙහෙමයි අහන්නේ. ආනන්දයන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අප්‍රමාදීව කෙලෙස් පවන වීරිය ඇතුව නිවනට මෙහෙවන ලද සිත් ඇතුව ජීවත් වන භික්ෂුවකගේ නොමිදුණු සිත යම් අරමුණක් හේතු කොට මිදේද ෂයන වූ කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යා ආශ්‍රව ආදී ෂය වීමට යයිද සංසාරයේ බැඳ තබන කාමයෝග භවයෝග ආදී ditthiyෝග ආදී ෂය කරවන නිර්වාණය සාක්ෂාත් කරවන යම් ධර්මයක් තියනවාද මේ දශම ගෘහපති අහන්නේ මේ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව සහිත කාමයෝග භවයෝග දිට්ඨියෝග ආදියට ගොදුරු වෙලා ඉන්න. ඒයන් වෙහෙසටපත් වෙලා ඉන්න. මේ සතරගත සත්‍යයන්ට මේ හැම එකකින්ම නිදහස් වෙලා නිර්වාණය කියනේ සදාකාලික විමුක්තිය අත්පත් කරගන්නට මොකක් හරි මේ ධර්මයක් තියනවාද? මාර්ගයක් තියනවාද? අන්නේ වෙලාවේ ආනන්දයන් වහන්සේ මේක අපේ හරිම වැදගත් කාරණාවක් නේ. අපිත් ඉතින් මේ ගියක් ඇතුලේ ගිනි ගන්න කට්ටියක් වගේ ඉන්නේ පිච්චි පිච්චි. දරුවෝ නිසා පිච්චෙනවා, දෙමව්පියෝ නිසා පිච්චෙනවා, සාමියා භාර්යාව නිසා පින්න තුන්ගේ ජීවිතවල දැවීම් තයින් පිච්චීම්. දේපල සැප සම්පත් නිසා පිච්චීම් දැන් මේ මේ කොරෝනා ව්‍යසනය නිසා වෙලා තියෙන ව්‍යසන නිසා පිච්චීම් මේ කොරෝනා ව්‍යසනය නිසා පිච්චීම් මේ වගේ අපිත් මේ ගිනි ගන්න ගයක් ඇතුළේ ඉන්නවා වගේනේ. පිච්චෙනවා පිච්චෙනවා කියන ඉවරයක් නැහැ. එතකොට අපිටත් දැන් ලොකු උමනාවක් තියෙන මේකෙන් පැන ගන්න මේ පංචස්කන්ධ ධර්මයේ. එතකොට මේ ගෘහපතියත් අහන්නේ අන්නේ ඒකයි. මෙහෙම මේකෙන් පැන ගන්න සාමිනි මොකද එක මාර්ගයක් තියනවාද? එක ධර්මයක් තියනවාද? අන්න එතකොට ආනන්දයන් වහන්සේ දේශනා කරනවා මාර්ග 11. මේ වාරින් අපි දැනගන්න ඕනේ. ආනන්දයන් වහන්සේ පැනගන්න පුළුවන් මාර්ග 11 ඉස්සෙල්ලාම සඳහන් කරන්නේ මොකද්ද? ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා පින්වත් දසම ගෘහපතිය යම්කිසි භික්ෂුවක් මේ ශාසනයේ ඉන්නවා ප්‍රථම ධානය උපදවා ගන්නවා. ඔන්න දැන් කවුරු ඇහුවොත් ඒ වගේ පිළිතුර කියන්න පුළුවන්. මේ ශාසනය තුල මේ ගිනිගන්න ජීවිතෙන් ගැලවෙන්නට දොරටු කීයක් තියෙන කියලා ඇහුවට පස්සේ 11ක් තියෙනවා කියලා ඔන්න විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න පළවෙනි ක්‍රමය. යම් කිසි භික්ෂුවක් ඉන්නවා ප්‍රථම ධානය උපදවා ගන්නවා. ප්‍රථම ධානයේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? විතක්ක සහිත, විචාර සහිත, ප්‍රීති සහිත, සුඛ සහිත, ඒකාග්‍රතාව සහිත. ප්‍රධාන දැන් ඕනම දෙයකට ආවේනික ලක්ෂණ තියෙනවානේ. අසත්පුරුෂයා කියලා ගත්තට පස්සේ අසත්පුරුෂයාට ආවේනික ලක්ෂණ තියෙනවා. ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, කාමීත්‍යාචාර වල දෙනවා, මුසාවාස් කරනවා, කාමර පානය කරනවා. සත්පුරුෂයා ගත්තොත් සත්පුරුෂයාටත් ආවේනික ලක්ෂණ තියෙනවා. එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, කාමීත්‍යාචාරයෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා, රහමන පානයෙන් වැළකීලා. ඒ වගේ ධානයේකත් ලක්ෂණ තියෙනවා. මේ ලෝක ඕනෑම දෙයක ලක්ෂණ තියෙනවා වගේ ඒ ඒ දේවල් වලට ආවේනික ලක්ෂණ තියෙනවා වගේ දැන් උදාහරණයකට අකුසලයට ආවේනික ලක්ෂණ තියෙනවනේ අකුසලයට තියෙන ආවේනික ලක්ෂණ මොනවද? ඒ අකුසලයේ පවන ගතිය තියෙනවා, දවන ගතිය තියෙනවා, කුච්චන ගතිය තියෙනවා, විපාක පිණිස කර්ම සකස් කරන ගතිය තියෙනවා. ඒ අකුසලෙත් එක්ක අහිරික අනුත්ප්ප, උද්දච්ච, මෝහාදී අකුසල ධර්ම උපදිනවා. ඒ අකුසලයට ආවේනික ලක්ෂණනේ. ඒ වගේ ධානයේකට ආවේනික ලක්ෂණ තියෙනවා. විතක්කය සහිතයි, ਵਿਚාරය සහිතයි, ප්‍රීතිය සහිතයි, සුඛය සහිතයි, ඒකාග්‍රතාව සහිතයි තව කාමයෙන් වෙන් වෙලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ පංචකාම වස්තු පිළිබඳව කැමැති මාත්‍රයක්වත් නැති මොහොතක් තමයි ප්‍රථම ධානයක් කියලා කියන්නේ. කැමැති බිඳුවක්වත් නැහැ. කැමැති මාත්‍රයක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. කාම වස්තු ගැන කැමැති මාත්‍රයක්වත් නැහැ. ඒ නිසා සඳහන් කරන විවිච්ඡ කාමේහි ඊළඟ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි මේ කාමයන් පිළිබඳ කැමැත්ත විතරක් නෙවෙයි අනිකුත් අකුසල් ව්‍යාපාද නැහැ තීන මිද්ද නැහැ නොසන්සුන්තාවයන් නැහැ පශ්චත්තාප නැහැ විචිකිච්ඡාදිය නැහැ එතකොට කාමයන්ගෙනුත් වෙන්න වෙලා ඒ අනිකුත් අකුසල ධර්මයන්ගෙනුත් වෙන්න වෙලා විතක්කත් නැති, ਵਿਚාරත් නැති, විතක්කත් නැති, ਵਿਚාරත් නැති, ප්‍රීතියත් නැති, සුඛයත් නැති ඒකාග්‍රතාවයක් ඇති යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රථම ධානය කියලා. එතකොට දැන් ආනන්දයන් වහන්සේ මේ සඳහන් කරන්නේ නිවන් දකින කෙනෙකුට ඔන්න එක අමා දොරටුවක්. මොකද්ද? ප්‍රථම ධානය. ප්‍රථම ධානය කියන අවස්ථාව අපි තේරුම් ගන්න ඕන. ධානයකටපත් වෙන්න අපි කුසල අරමුණක් භාවිතා කරන්න ඕන. දැන් අර චූල වේදාල සූත්‍රයේදී විසාක සිටුවරයා ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගෙන් අහනවා සමාධි නිමිති මොනවද කියලා. නිමිති කියන්නේ අරමුණු කියන එක. සමාධිය උපදවා ගන්න ආර්යාවනි අරමුණු මොනවද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා කායානුපස්සනාව සමාධි නිමිත්තක් ඒවත් සමාධියේ උපදින්න හේතුන අරමුණ. වේදනානුපස්සනාව සමාධිය උපදින්නට හේතු වෙන අරමුණක්. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව සමාධිය උපදින්නට හේතු වෙන අරමුණක්. එතකොට එතන තියෙන කමඨාන විශේෂ එකක්. ඉතින් අපිට ඔය යම් කිසි කමඨානක් අතරින් සමාධිය උපදින යම් කිසි අරමුණක්. ආනාපානයි කියලා හිතමු. මෙන්න මේ ආනාපාන අරමුණ මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත අසුරු කිරීමට අපි කියනවා කුසලයක් අසුරු කිරීම කියලා. දැන් ආනාපානය කියන අරමුණ කුසල් උපදවන අරමුණක්නේ. ඒ අරමුණ නැවත නැවත නැවත නැවත ඇසුරු කිරීමට කියන කුසලයක් ඇසුරු කිරීම කියලා. මේ කුසලයේ ඇසුරු කරද්දී කොහොමද ඇසුරු කරන්නේ? හොඳට සිල්වත්. ප්‍රාණඝාත ආදී සොරකම් ආදී කරන්නේ විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සම්වර සීලෙත් ආජීව පාරිශුද්ධ සීලෙත් සත්ත්‍ය සංනිස්සිත සීල කියන ඊළඟ ඔන්න ඔය ඉවසීම ආදී ගුණත් සහිතව තමයි මේ කුසලය ඇසුරු කරන්නේ. සිල් නැතුව මේ කුසල් අරමුණු ඇසුරු කරාට පළක් නැහැ. ඒක හරියට තෙත ලීවි දඬු දෙකක් එකට අතුල්ලනවා වගේ ගින්දර මතු කරගන්න. තෙත ලීවි දඬු දෙකක් එකට අතුල්ලුවාට ඉතින් ගින්දර එන්න විදියක් නැහැනේ. අභාව්‍යයිනේ. අන්න ඒ වගේ තමයි කෙනෙක් මේ සතර සම්වර සීලාදී නැතුව ඉවසීම් අදිස්ථානාදී ගුණද නැතුව යම් කිසි කෙනෙක් මේ ආනාපාන අරමුණ තුන් තුන් අවුරුද්දක් ඇසුරු කරත් එයාට මේ ධානයකට යන්න බෑ. ඒකනේ තියෙන්නේ ditthi සම්පාදනයේදී සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි. චිත්ත විසුද්ධි කියන්නේ මේ ධාන මට්ටමට එන්න නම් සීල විසුද්ධිය තියෙන්න ඕනේ. ඒකේ පිරිසුදුන කෙනාටමයි චිත්ත විසුද්ධිය ධාන ලැබෙන්නේ. එහෙනම් මෙයා දැන් මේ ආනන්දයන් සඳහන් කරන විදිහට ප්‍රථම ධානයකටපත් වෙනනම් කුසල් අරමුණක් ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ අරමුණේම පිහිට පිහිට පිහිට පිහිට වාසය කරන්න ඕනේ. හැබැයි සිල්වත් ගුණවත්. එතකොට මොකද වෙන්නේ? මේ අරමුණේ දැන් උත්සාහයෙන් මෙයා වාසය කරන කෙනාට අපි හිතමු කන්දක් උඩට අපි අරගෙන යනවා රෝදයක්. කන්දක් උඩට රෝදයක් අරගෙන ගිහිල්ලා තල්ලු කරගෙන තල්ලු කරගෙන යද්දී අපි ඒක උත්සාහයෙන් අරගෙන යන්න ඕනේ. හැබැයි කන් දෙහා පැත්තේ මොකද වෙන්නේ? නිරුත්සාහයෙන්ම රෝදේ පල්ලෙහාට යනවා. කන්ද උඩට අපි රෝද තල්ලු කරගෙන අමාරුවෙන් ගියා. කන්ද එහා පැත්තට මොකද වෙන්නේ? එහා පැත්තේදී උත්සාහයක් නැතුව નિરાයාසයෙන්ම රෝදේ තල්ලු වෙලා යනවා අපේ කිසිම බලපෑමක් නැතුව. යම් කිසි කෙනෙක් මේ ධානයේකට ආසන්න වෙනකම්ම උත්සාහ කරනවා කියන්නේ රෝදේ කන්ද දිගේ තල්ලු කරගෙන උඩහට ගියා වගේ. ධානගත වෙනවා කියන්නේම අර රෝදේ Tamange අතින් ගිලිහිලා පල්ලමට යනවා වගේ. ඒක નિરાයාසයෙන්ම නිරෝධ කරකවකේ කරකවකේ පල්ලෙහාට යන්නේ. අන්න ඒ වගේ උත්සාහයෙන් අරමුණ ඇසුරු කරපු කෙනා එක මොහොතක උත්සාහ රහිතව අරමුණේම වැඩ කරන මානසිකත්වයකට වැටෙනවා ඒකට කියනවා ධානය කියලා. ආනාපානයෙන් හරි අසුබෙන් හරි උනත් එතෙන්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් කසන භාවනාවක් උනත් එතෙන්ට යන්න පුළුවන්. අන්න ඒ මට්ටමකට යම්කිසි හිතක් ආවට පස්සේ අන්න එතරම්දි මොකද වෙන්නේ? අර નિરાයාසයෙන්ම අරමුණේම වාසය කරන මට්ටමේදී විතක්ක සහිතයි, ਵਿਚාර සහිතයි, ප්‍රීති සහිතයි, සුඛ සහිතයි, ඒකාග්‍රතාව සහිතයි. කාම වස්තු ගැන කිසිම ආසාවක් නැහැ විතරක් නෙවෙයි ව්‍යාපාද මාත්‍රයක් ඊළඟට තීන මිද්ද මාත්‍රයක් ඒ වගේ කිසිම උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී කිසිම අකුසල මාත්‍රයක් නැත්තම් එතන කොහොම සහනයක් ඇද්ද කෙලෙස් ප්‍රහාණය නොකරපු කෙනෙක්ට නමුත් පන්සලකට ගියාට පස්සේ හිතට ඇතිවන සහනය කොහොමද? කෙලෙස් ප්‍රහාණය නොකරපු කෙනෙකුට නමුත් බුදු බෙදුරකට ගියාට පස්සේ කොච්චර සහනයක් තියනවද? බෝසෙවණක් යටට ගියාට පස්සේ කොච්චර සහනයක් තියෙනවද? මේ කෙලෙස් සහගතයි. නමුත් ඒ එවැනි අර කුසලාරම්මණයක් එහෙම ප්‍රබලව වර්ධනය කරලත් නැහැ. නමුත් අනේ බෝධින් වහන්සේ ළඟට ගියාට පස්සේ තියෙන සහනය. එහෙනම් සියලු කාමයන්ගෙනුත් අයින් වෙලා සියලුම ව්‍යාපාදාදී අකුසලයන්ගෙනුත් අයින් වෙලා තමන්ට කරන්න දෙයක්ුත් නැතුව උත්සාහයක්ුත් නැතුව નિરાයාසයෙන්ම කුසලයක් තුල හිත වැඩ කරන මට්ටමකට හිතපත් වුණොත් එතන තියෙන සහනය සැපේ අපට මිල කරන්න පුළුවන්ද අපට ඇති වෙන සහනයට සැපයට මේ වචන වලින් විග්‍රහයක් දෙන්න පුළුවන්ද ඒක අපිට හිතා ගන්නවත් බැරි සහනයක් මෙන්න මේ වගේ සහනයකටපත් වීම තමයි ධානයක් ලබනවා කියලා කියන්නේ. ධානය කියන්නේ කුසල හැඟීමක්. කුසලමේ එකඟ වූ භාවයක්. ධාන සංයුක්තේ සඳහන් කරනවා මෙන්න මෙහෙම ධානයකට ආපු කෙනා. මේක සඳහන් වෙන්නේ සමාපatti තితి කුසල කියන සූත්‍රයේ. මෙහෙම ධානයකට ආපු ශ්‍රාවකයා මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමේ භික්කවේ ධායි කතමේ චත්තාරෝ පින්නත් මහණෙනි ධායි පුද්ගලයන් ධාන ලැබූ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා කතමේ චත්තාරෝ මොනවද හතර එක් ධායි පුද්ගලයේ සමාධියෙහි සමාපatti කුසල වේ සමාධියේ තිති කුසල නොවේ මොන පළවෙනි ශ්‍රාවකයා මේ ලෝකයේ මේ ධානය වලට සමවැදෙන එක්කෙනෙක් ඉන්නවා එයා සමාධියේහි සමාපatti කුසලයි සමාපatti කුසලයි කියන්නේ මෙයා සමාධියට සමවැදෙන දක්ෂයි සමවැදෙන දක්ෂයි මේ සමවැදෙන මොනවද තියෙන්න ඕන සමාධියට දැන් ගින්නක් ගත්තට පස්සේ දැන් අපි කියනවා දරුවෙකුට පුතේකට කියනවා අනේ පුතේ මේ ගිනි ගොඩක් ගහන්නකෝ ගිනි මැලයක් ඕන කියනවා එතකොට මේ දරුවා මොකද කරන්නේ දරුවා යන පටන් ගන්නවා එනේ ගින්දරට අවශ්‍ය හේතු ටික මේ දරුවා දන්නවනේ. ඒ දරුවා ඒ හේතු ටික ලබා දෙනකොට මොකද වෙන්නේ? එතන ගින්නක් හට ගන්නවා. අන්‍යයගේ තමයි ධානය කියන එකත් හේතුන් නිසා හටගන්න එකක්. අර ගිනි මැලේ කියන එක හටගත්තේ දර හේතු වල වාතේ හේතු වල එහෙමනේ. අන්‍යයගේ මේ ධාන හිත කියන එකත් උපදින හේතු ඇතුව. දැන් සමහර අය ඒකනේ කොච්චර ධාන වලට ආසුණත් ඒකට වැටෙන්නේ නැහනේ. ධාන වලටපත් වෙන්නේ නැහනේ. ධාන ලැබෙන්නේ නැහැ. ඇයි? ඒ ධානය උපදීවීමට අවශ්‍ය හේතු නැති නිසා. එතකොට දැන් මේ යම් කිසි කෙනේ සමාපatti කුසලයේ ඇති කරගන්නවා කියන්නේ එයා හොඳට දන්නවා මේ ධානයේ උපදින්න හේතුන කාරණා ටික. ඉවසීම, දරා ගැනීම, කැපකිරීම, වීර වැඩීම, ඉන්ද්‍රිය සංවර සීලය, පාතිමොක සංවර සීලය, මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨි, සම්මා සංකප්පාදී අංග පුරුදු කිරීම, මෙයා හොඳට දන්නවා මේ ධානය හිතක් උපදින්නේ මෙන්න මේ මේ දේවල් හින්දා. ඒ ඒ දේවල් සකස් කරනකොට මොකද වෙන්නේ? ඔන්න මෙයාට ධානය හිත උපදිනවා. අර කුසල ආරම්භණය අරව සකස් කර කර ලබා දෙනකොට ඔන්න ධානය හිත උපදිනවා. එතකොට එයාට කියනවා සමාපatti කුසල. හැබැයි සඳහන් කරන එයා තితి කුසල නෑ. සමාධියට සමවැදෙන දක්ෂයා වුණාට එතනදී මෙයා මේ දක්ෂ විදිහට කටයුතු කළාට හැබැයි ඒ සමාධිය පවත්වාගෙන ඉන්න මෙයාට බෑ. ඔන්න පළවෙනි කෙනා. සමාධියට ඇතුල් වෙන්න දක්ෂයි. නමුත් ඒක තුළ ඉන්න දක්ෂ නැහැ. ඊළඟට දේශනා කරනවා දෙවෙනි පුද්ගලයා එක් පුද්ගලයෙක් ඉන්නවා සමාධියෙහි තితి කුසල වේ. මෙයාට සමාධියකට ඇතුල් වුණොත් ඒක තුළ බොහෝ කාලයක් ඉන්න පුළුවන්. ඒක පවත්වාගෙන ඉන්න පුළුවන්. හැබැයි සමාපatti කුසල නැහැ. හැබැයි සමවැදෙන්න දක්ෂ නැහැ මෙයා. දැන් පළවෙනි කෙනා කොහොමද? සමවැදෙන්න දක්ෂයි පවත්වාගෙන යන දක්ෂ නැහැ. දෙවෙන්නා සමාධියට ධානයට සමවැදෙන්න දක්ෂ නැහැ. හැබැයි අමාරුවෙන් හරි සමවැදුණු පවත්වගෙන යන්න නම් පුළුවන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමාධියන සමහර අය සමාධියට ඇතුල් වෙන්න දක්ෂක් නැහැ. එයා සමාධියට වෙන දක්ෂ නැහැ. සමාධිය තුළ ඉන්න දන්නේ නැහැ. සමාපatti කුසලත් නැහැ, සමාපatti ත්‍ිත කුසලත් නැහැ. තුන්වැන්න. හතරවැන්න. සමාධියට සමවැදෙන්නත් දක්ෂයි සමාධියේ ඉන්නත් දක්ෂයි දැන් බුද්ධ කාලේ හිටියනේ ගෝධික සාමිනාන්තේ ගෝධික සාමිනාන්තට මොකද උනේ ඒ ගෝධික සාමිනාන්ත අමාරුවෙන් සමාධිය පුදවා ගන්නවා මොකද වෙන්නේ පවත්කගෙන යන්න බෑ පිරිහෙනවා දෙවෙනි සැරේකට අමාරුවෙන් සමාධියක් උපදවා ගන්න. අනේ ඒකත් පිරිහෙනවා. සමා සමවත් ඇති කර ගන්නවා පිරිහෙනවා. ඇති කර ගන්නවා පිරිහෙනවා. ඒ කියන්නේ මෙයා පළවෙනි කෙනා. සමාධියට සමවැදෙන දක්ෂ වුණාට පවත්ගෙන යන්න බෑ පිළිහෙනවා. ඉතින් මොකදුනේ? මෙයා හය හත් කතාවක් මේක කරලා කරලා සමවැදෙනවා පිළිහෙනවා. සමවැදෙනවා පිළිහෙනවා. ගෝධිකාඳුර මොකද ගත්තේ මේ වගේ සමාහිත භාවයක් තියෙන වෙලාවක මැරුණොත් අපවත් වුණොත් මට යහපතක් වෙයි. හැබැයි මේ සමාධිය පිරිහිච්ච වෙලාවක මැරුණොත් මට ලොකු නපුරක් වෙන්න පුළුවන් කියලා මොකද කළේ? හුදකලාවම පිහියකින් සැතකින් ගිල කපා ගත්තා. හැබැයි සමාධිය පිරිහෙන්න කලින් ඒ ගිල ගිල සැතකින් කපා ගැනීම සිද්ධ කරන අතර මොකද උනේ? හිතේ සමාහිත භාවයක් තිබ්බනේ. හොඳට නාම රූපී දර්ශනාව වේදනානුපසනාදීන් වැඩිලා ආශ්‍රෝෂය වෙලාම රහතන් වහන්සේ නමක් විදිහට පිළිගම් පෑවේ. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ වුණ පළවෙනි කණ්ඩායම තමයි සමාධියට සමවැදෙන දක්ෂයි පවත්වාගෙන යන්න බෑ. දෙවැනි කණ්ඩායම සමාජයේ සම්වැදෙන දක්ෂ නැහැ. හැබැයි අමාරු හැර සම්වැදුණු පවත්වාගෙන යන්න නම් පුළුවන්. තුන්වෙනි කණ්ඩායමට දෙකම බෑ. සම්වැදෙන්නත් බෑ, ඉන්නත් බෑ. පිළිතුරට පුළුවන් ඉතින් හිතලා බලන්න මං කොතනද ඉන්නේ කියලා. සමාධියට සම්වැදෙන දක්ෂ පවත්වාගෙන යන්න බැරි කෙනෙක්ද මං? සමාධියට සම්වැදෙන්න බැරි හැබැයි අමාරු හැර සම්වැදුණොත් ඒක පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්ද? තුන සමාධියට සම්වැදෙන්නත් බැරි පවත්වගෙන යන්නත් බැරි කෙනෙක්ද? ඒ දෙකම බැරි කෙනෙක්ද? එහෙම නැත්නම් සමාධියට සමවැදෙන්නත් පුළුවන් කැමති කැමති වෙලාවට සමාධියේ හොඳට පිහිටලා ඉන්න පුළුවන් කෙනෙක්ද කියලා බලන්න ඕනේ. මේකට ලස්සන උපමාවක් තියෙනවා. ටැක්ටරයක් තියෙනවා. මේ ටැක්ටරයක් අපි දන්නවා දැන් ඔය ඉස්සර කුඹුරු වැඩ එහෙම කරද්දී අපි උනත් දැකලා තියෙනවා. ඒකට යතුරක් තියෙනවා. ඒ ටැක්ටරේ ක්‍රියාත්මක කරවන්න නම් අර යතුරු දාලා හොඳට කරකවන්න ඕනේ. අපි මම මම හිම දැකපු දෙයක් තියෙනවා මේ සමහර ට්‍රැක්ටර ස්ටාර්ට් කරනවා කියලා අපි කියන්නේ ක්‍රියාත්මක කරද්දී සමහර රියදුරු ඉන්නවා එයාලට අර යතුරු දාලා ක්‍රියාත්මක කරවන්න හයිය නැහැ. අපි එහෙම දැකලා තියෙනවා. එයාට ක්‍රියාත්මක කරන්න බැරි නිසා වෙන කෙනෙකුට කියලා එහෙම ක්‍රියාත්මක කරනවා අපි දැන් අර අර ඇඟේ හයියේ තියෙන කෙනෙක් හොඳට අර යතුරු දාලා කරකවල කරකවල කරකවල කරකවල ස්ටාර්ට් කරලා දුන්නට පස්සේ අරයට අරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සමාපත්තියට සමවැදෙන්න බැරි හැබැයි අමාරුකට සමවැදුනොත් පවත්වාගෙන යන්න පුළුවන් කෙනා. ඒ කියන්නේ යතුරු දාලා කරකවා ගන්න බෑ. හැබැයි අමාරු හැර කරකවල දුන්නොත් ඒක අල්ලගෙන යන්න පුළුවන්. පළවෙනි කණ්ඩායම. ඊළඟ කණ්ඩායම සමවැදෙන්න දක්ෂයි පවත්වගෙන යන්න බෑ. දැන් සමහර අය ඉන්නවා යතුරු දාලා කරු කවන්න පුළුවන්. හැබැයි ටැට්ටරේ පදවගෙන යන්න බෑ. එහෙම ඉන්න සමහර ටැට්ටරේ අර යතුරු දාලා හොඳට බීරය වගේ කරකවල කරකවල ස්ටාර්ට් කරලා දෙනවා. හැබැයි ඒක පැදගෙන යන්න බෑ. ඒක හරියට සමවැදෙන්න පුළුවන් පවත්වගෙන යන්න බැරි කෙනා වගේ. සමහර අය ඉන්නවා යතුරු දාලා කරකවන්නත් බෑ, ස්ටාර්ට් කරන්නත් බෑ. හරියට අර සමවැදෙන්නත් බැරි ඊළඟට සමාධිය පවත්වාගෙන බැරි අය වගේ. සමහර අය ඉන්නවා එයාම යතුරු දාලා කරකවල කරකවල ස්ටාර්ට් කළා එයාම ටැටරේට පැනලා විවිධය වගේ ටැටරේ අරන් යනවා. හරියට සමාධියට සමවැදෙන්නත් දක්ෂයි. සමවැදෙන හොඳට ඒක පවත්වාගෙන පුළුවන් වගේ. ඔන්නේ දක්ෂතාවයේ යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත්. ඒකට අපි කියනවා සරල වචනකින් ධ්‍යාන වශී කරගන්නවා කියලා. මෙයාට මේ ධානයන්ට සමවැදීම ධානය පවත්වාගෙන යන යාම විතරක් නෙවෙයි අවශ්‍ය අවශ්‍ය වෙලාවට නැගී සිටීමටත් මෙයාට දැන් හැකියාව තියෙනවා. ඔන්න ඔය වගේ මානසික මට්ටමකට ආපු කෙනා මොකද කරන්නේ? ඔන්න පළවෙනි ద్వාරය. සඳහන් කරනවා මෙන්න මෙහෙම. සෝ ඉති පටිසංචික්කති මේ විදිහට හොඳට ධානයට සමවැදෙන්න පවත්වාගෙන යන නැගී සිටින්න හැකියාව ඇති කරගත්ත ශ්‍රාවකයා මොකද කරන්නේ? ධානයෙන් එළියට ඇවිල්ලා. ධානයෙන් එළියට ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. සෝ ඉති පටිසංචික්කති. එයයි අධදකපු ධාන පිළිබඳව, ධානාංග පිළිබඳව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. කොහොමද? ඉදම්පිකෝ පටමඥානං අபிසංකතං මෙයා මනසික කරනවා මම යම්කිසි මේ මේ ලක්ෂණ තියෙන යම්කිසි ධානයක් අත්දැක්කද? චිත්ත සමාධියක් ඇති ඇති කරගත්තද? අත්දැක්කද? අන්නේ සමාධිය අபிසංකතං. මෙයා මෙනෙහි කරනවා මේක විශේෂයෙන් සකස් වූවක්. ඒ කියන්නේ මේක දෙවි කෙනෙක් විසින් කළ දෙයක්ුත් නෙවෙයි. මේක ඉබේ පහළ වෙච්ච දෙයක්ුත් නෙවෙයි. මේක මම කරපු දෙයක්ුත් නෙවෙයි. මේක වෙන කෙනෙක් කරලා දුන්නු දෙයක්වත් නෙවෙයි. මේක හේතුන් නිසා සකස් වුණු දෙයක්. අන්න බලන්න. මෙයා දකින මේ ධාන සිතවිල්ල කියන එක බලන්න ධර්මස්ත්‍රණය හේතුණා. ඒකනේ මෙයා කමඨහන දැනගත්තේ. ඊළඟට ඒ කමඨහන් මානසිකාර සිද්ධ වුණා. ඊළඟට වීර හේතුණා. කැපවීම හේතුණා. ඉන්ද්‍රිය සංවර සීලය හේතුණා. ආජීව පාරිශුද්ධ සීලය හේතුණා. පාතිමොක සමන සීලය හේතුණා. ඊළඟට පත්ත සම්නිස්සිත සීලාදිය හේතුණා. මෙයාගේ ಗುಣධර්ම හේතුණා. මෙන්න මෙහෙම බොහෝ දේවල් හේතු වෙලා ප්‍රත්‍ය වෙලාද නැද්ද ධානයක් උපදින්නේ? අන්න බලන්න. මෙයා මෙනෙහි කරන මේ ධානය මම උපදවාගත්තේත් නැහැ. මේ ධානසිතවිල්ල වෙන කෙනෙක් උපදවල දුන්නේත් නැහැ. මේ ධානසිතවිල්ල දෙවි කෙනෙක් එහෙම පහල කරපු දෙයක්වත් නෙවෙයි. මේ ධාන සිතුවිලි ඔහේ පහළ වෙච්ච එකකුත් නෙවෙයි මේ පහළ වෙච්ච එකකුත් නෙවෙයි මේ ධාන සිත කියලා කියන්නේ මේ ධානයේ තුල යම්කිසි විතක්කයක් ਵਿਚාරයක් ප්‍රීතියක් සුඛයක් ඒකාග්‍රතාවයක් තියෙනවා නම් මේ හැම චෛතසික ධර්මයක්ම මෙයා මෙනෙහි කරනවා හේතු නිසා පහළුම දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. පහන දිහා බලපු කෙනාට ආය අමුතුවෙන් හිතන දෙයක් නැහැනේ පහන් දැල්ල දිහා බලාගෙන ඉද්දි. මේ පහන් දැල්ල කියන්නේ මේ පහන් වැටිය හේතු වෙලා පහන හේතු වෙලා ඊළඟ වාතයේ හේතු වෙලා තෙල් හේතු වෙලා සකස් වුණු දැල්ලක් කියලා 아무තෙන් හිතන දෙයක් නෑනේ. මෙයාට ඒ පිළිබඳ අවබෝධයක් ඇති වෙනවනේ. අන්නේ අවබෝධය එනකම්ම මෙයා මේ ධානාසිත මනසිකාර කරනවා. එන සාමාන්‍ය ජීවිතයේදී ධාන කියන වචන ඇහෙද්දිම මෙයාට ඒ ධාන කියන වචනේ ඇහෙනකොටම අවබෝධයක් වෙනවර හේතු සමුදායකින් ඇතිවෙච්ච එකක් නේද මේ කියලා. හරියට පහන් දැල්ලක් කියද්දී අපිට ආයේ විනාඩි ගණන් තප්පර ගණන් කල්පනා කරන්න දෙයක් නැහැ. පහන් දැල්ල කියද්දි මට අවබෝධයක් වෙන මේ හැඟීම තුලේ මේක අර වැටි හේතු වෙලා, පහන් හේතු වෙලා, තෙල් හේතු වෙලා, වාතය හේතු වෙලා හැදෙන එකක් කියලා. අන්න ඒ වගේ ධාන කියන වචනේ හැද්දි තේරාට පස්සේ මේක හේතුන් නිසා මේ මේ වගේ හේතු නිසා ඇතිවෙච්ච එකක් කියලා එක තප්පරයකදී ඒ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයක් එන මට්ටමට මෙයා මොකද කරන්නේ? ධානයෙන් එලේට ඇවිල්ලා අර ධානාංග එකිනෙක එකිනෙක එකිනෙක අරගෙන නැවත නැවත නැවත නැවත මේක මුහුදු කරන්නේ අபிසංකතං මේක මම සකස් කරපු එකක් නෙවෙයි වෙන කෙනෙක් සකස් කරපු එකක් නෙවෙයි ඊළඟට මේක දෙවියෝ හදපු දෙවිවරු හදපු එකකුත් නෙවෙයි මේක ඉවේ පහළ වෙච්ච එකකුත් නෙවෙයි මේ මේ හේතු නිසා මේ මේ හේතු නිසා මේක පහළ වෙච්ච එකක් කියලා ඒ ධාන සිතම නැවත නැවත ආවර්ජනා කරමින් මතක් කරමින් ඒ ඒ ධාන කොටස් හේතුඵල ධමයක් වශයෙන් මොකද කරන්නේ මනස්කාර කරනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට තව දෙයක් කරන්න වෙනවා. ඊළඟට මෙයා මෙනෙහි කරනවා අபிසංකේතිතං. ඒ මොකද්ද? මෙයා මෙනෙහි කරනවා මේ ධාන සිත කියන්නේ සිතවිලි වලින් සකස් වෙච්ච එකක්. දැන් බලන්න මේ ගොඩාක් වටින තැනක්. දැන් සමහර අය මේ ධාන වලට සමවැදීම ගැන හිතන්නේ මම ධාන වලට සමවැදෙනවා කියලා. මම කියන්නේ ආත්මීය සංකල්පයන්නේ. මම තමයි ධාන වලට සමවැදෙන්නේ. මම තමයි ධාන ඇති කරගන්න උත්සාහ කරන්නේ. මම තමයි මේ ධානයට අවශ්‍ය සිල්පද ටික රැකගන්නේ. ඊළඟට ධානයෙන් එළියට ආවට පස්සේ සමහර අයට හිතෙන්නේ මොකද්ද? ආත්ම සංකල්ප දින අයට මම ප්‍රථම ධානය තුල හිටියනේ මම ප්‍රථම ධානය අත්දැක්ක. කවුද මේව අත්දැකේ? මම. එන ආත්මයක් මේ ධාන වලට යන්න උත්සාහ කරනවා. ධානය අත්දැක දැක හිතේ ආත්මයක්. ධානයෙන් එළියට ඇවිල්ලා මේ ඉන්නෙත් ඒක කල්පනා කර ආත්මයක් කියලා සංකල්පයක් මම ආයනයක් තියෙනද නැද්ද? තියෙනවනේ. මම දැන් මේ මේ ලෝකේ ගොඩාක් අය ඉතන අදහසක් මම ධාන ඇති කරගන්න උත්සාහ කරනවා. මම ධාන තුල හිටියා. මම ධානෙන් ආවා කියලා ආත්මීය සංකල්ප නැත්තම් සක්කාය දෘෂ්ටියේ පිළිතලාද නැද්ද මානසිකාර කරන්නේ ඒක අයෝනිසෝ මානසිකාරයක් නේ ඒක පෘථග්ජනයේ ලක්ෂණයක් නේ දැන් මේ සංකල්පේ කඩන්න එපාය අන්නේ කැඩීම තමයි වැරදි කරන්නේ මේ මම ධානයේට සමවැදුනා හෝ මම ධානයේ හිටියා හෝ මම ධානයෙන් එළියට ආවා කියලා හිතෙන හිතිල්ල වෙන මානසිකාරය කඩලා දාන්න එපා අවබෝධයකටපත් වෙන සෝතාපන්න වෙන්න නම් ওই සංකල්ප කැඩෙන්න මෙපයි. ආත්මීයක සංකල්ප ඒවා සක්කාය දෘෂ්ටිය කැඩෙන්න මෙපයි සෝතාපන්න වෙන්න. ඉතින් මෙයා ඒකට මොකද කරන්නේ? ඉස්සෙල්ලාම මෙනෙහි කරේ අபிසංකතං. يعني මේක විශේෂයෙන්ම හේතුන්ට අනුව සකස් වෙච්ච එකක් කියලා මනසිකාර කළා. දැන් මෙනෙහි කරනවා මේක අபிසංචේතිතං. ඒ කියන්නේ මේක මේ සිතවිලි වලින් සකස් වුණ එකක් මිසක් සිතෙන් නිපදවපු එකක් මිසක් මේක ආත්මයක් විසින් නොකරපු දෙයක් කියලා මෙයා මෙයා මෙනෙහි කරනවා. බලන්න ඒක අපි කොහොමද කරන්නේ මෙන්න මෙහෙමයි. උදාහරණයක් විදිහට කෙනෙකුට මේ ධානය කියන්නේ ඒකාග්‍රතාව චෛතසිකය. ධානය තුල තියෙන ප්‍රීතිය කියන්නේ චෛතසිකයක්, සිතවිල්ලක්, ඊළඟට විතක්ක කියන්නේ සිතවිල්ලක්, විචාර කියන්නේ සිතවිල්ලක්, ඊළඟට ඔය ධ්‍යාන සිත් ඇසුරු කරන සද්ධාදී චෛතසික පහළ වෙනවා. ඒ හැම සිතිවිල්ලක්ම වැටෙන්නේ සංඛාර උපාදාන ස්කන්ධයටනේ. ධානය කියන ඒකාග්‍රතා සිතුවිල්ලත් විතක්ක සිතුවිල්ල, විචාර සිතුවිල්ල, ප්‍රීති කියන සිතුවිල්ල මේ සියලුම චෛතසිකේවත් මේ හැඟීම් හේවත් මේ සිතුවිලි ඔක්කොම වැටෙන්නේ සංඛාර උපාදාන ස්කන්ධයටනේ. අපි දන්නවනේ පින්නත් මේ දැන් වේදනා සංඥා ඇරෙන්න අනිකුත් සිතුවිලි 50ම චෛතසික 50ම සංකාර උපාදාන ස්කන්ධයෙන්. එතකොට මෙයා මොකද කරන්නේ මේ ධානයෙන් එළියට ඇවිල්ලා මනසිකාර කරනවා තමන්ට මේ ධ්‍යාන සිතුවිලි ගැන කොහොමද වැරදි අවබෝධයක් තියෙන්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ සංඛාර තමයි ආත්මය මෙයාට මේ තියෙන සංකල්පය කියන්නේ සංකාරේ අත්තනෝ සමුනුපස්සති. මෙයාට මේ ධාන සිතුවිල්ල ගැන තියෙන්නේ තියෙන මේ ධාන සිත තමයි ආත්මය. දැන් බලන්න අපේ හිතේ ඔය වගේ දේවල් වැඩ කරන්නේ නැද්ද කියලා. දැන් ඔන්න ලෝභය ගමුකෝ. ලෝභය කියන්නේ සිතුවිල්ලක්නේ. අපි ඇයි සමහර අයට ලෝභයා කියලා කියන්නේ? කේන්තිය කියන්නේ සිතවිල්ල. ඒත් අපි සමහර අයට කේන්ති කාරයා කියලා කියනවානේ. මසුරුකම හේවත් මච්චරිය කියන්නේ සිතවිල්ල. අපි සමහර අයට මසුරා කියලා කියනවානේ. ඉරිසියාව කියන්නේ සිතවිල්ලක්. අපි හැබැයි සමහර අයට ඉරිසියා කාරය කියලා කියනවානේ. මොකද්ද මේ අපි කරන්නේ? මසුරුකම කියන සිතුවිල්ලට අපි ආරූඪ කරනවා මොකද්ද? ආත්මයක්. ලෝභය කියන සිතුවිල්ලට අපි ආරූඪ කරනවා ආත්මයක්. එතකොට ලෝභය ලෝභයා, මසුරුකම මසුරා, කේන්ති එහෙවත් දේශයට කේන්ති කාරයා. ඔය මොකද්ද ඔය වෙන්නේ අපට? සංකාරේ අත්තනෝ සමුනුපස්සතිවත් සංකාරමයි සංකාර තමයි ආත්මය කියන එකයි උතනදි වෙන්නේ ඔය. ලෝභය කියන්නේ දැර ධානය කියන්නේ සිතවිල්ලක්නේ. ධානලාභියා ධානියා. ඒ ධානයමයි ආත්මය. අන්න බලන්න අපිට ඇති වෙන සංකල්පය. ඕව කැඩෙන්න ඕන. සංඛාර තමයි ආත්මය කියන සංකල්පේ කැඩෙන්න ඕනේ. කියලා මෙයා මේ මෙනෙහි කරනවන්නේ කැඩෙන විදිහට මේ ධානය කියන ඒකාග්‍රතාව සිටිල්ලවත් එතනට විතක්ක ਵਿਚාර ආදී ප්‍රීති ආදී සිතුවිල්ලවත් එම ආත්මයක් නෙමෙයි. ඒ සිතුවිලි නෙමෙයි ආත්මය. එහෙම සිතුවිලි ආත්මය කියලා ගන්න බෑ. මෙතන තියෙන්නේ සිතින් නිපද වූ මනෝභාවයක්. අනාත්මීය ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඊළඟට බලන්න සංඛාරවන්තං අත්තානං සමනුපස්සති. ඊළඟට අපිට වර්ධිනව තව විදියකට දැන් ඉස්සෙල්ලා සංඛාර තමයි ආත්මය කියන එක ගලපලා ලෝභයට ලෝභයා කිව්වා කේන්තිර කේන්ති කාර්යයක් කිව්වා. දැන් අපිට ඊළඟට ඇති වෙන්න පුළුවන් එකක් ආත්මය තමයි සංඛාර කියලා. දැන් අපිට මෙහෙම කියවෙන්නේ ආත්මීය බැඳීම් කියලා කියනවද නැද්ද? බැඳීම බැඳීම විතරයි. එතන කොහොද ආත්මයක්? ඒත් අපි කියන්නේ කොහොමද? ආත්මීය වූ බැඳීම. සෙනෙහස කියන්නේ ලෝභයනේ. අපි ඒකට කියන්නේ කොහොමද? ආත්මීය වූ සෙනෙහස. නම් ආත්මයමයි ලෝභය කියන එක අපි අරගෙනද නැද්ද? අරගෙන ආත්මීය වූ සෙනෙහස. ආත්මීය වූ බැඳීම. එතකොට අන්න වගේ ආත්මයමයි ධානය කියලා කෙනෙකුට දසක් ඉන්න පුළුවන්. ඒක කඩෙන්න ඕනේ. ආත්මය ඉස්සෙල්ලා හිතුවේ ධානය තමයි ආත්මය කියලා දැන් හිතන්න පුළුවන් ආත්මය තමයි ධානය කියලා. අන්න ඒක කඩෙන්න ඕනේ. ඒකයි මෙයා මෙනෙහි කරන්නේ මේක මේ මම හදු එකක්වත් වෙන එක්කෙනෙක් හදු එකක් කරන්නේ මේක මේ සිතින් විශේෂ කොට ඇතුළු මනෝභාවයක් අවිසංචේතයක ඊළඟට කෙනෙකුට කවර්ධන පුළුවන් ප්‍රතිකරක් තමයි පින්නත්නේ අත්තනි සංඛාරයේ සමුනුපස්සති ඒ කියන්නේ ආත්මය තුල සංඛාර එහෙම ඇති වෙන්න පුළුවන් ආත්මය තුල තමයි මේ සිතිවිලි ටික තියෙන්නේ කියලා ඒ කියන්නේ ආත්මය තුල තමයි ධානය තියෙන්නේ අන්න ඒ සංකල්පයක් එන්න පුළුවන්. දැන් බලන්න අපි මෙහෙම කියන්නේ දැන් ගිය ආත්මයේ බැඳීම් කියලා අපි කියනද නැද්ද? එතකොට ගිය ආත්මයේ බැඳීම්. ඒ කියන්නේ අර ආත්මය තුල සංඛාර දැකීමක්. ගිය ආත්මයේ බැඳීම්, ගිය ආත්මයේ ආදරය. අන්න වගේ මෙයා මෙනෙහි කරනවා මෙයාට හිතෙන්න පුළුවන් මේ ආත්මය තුලයි ධානය තියෙන්නේ. මේ ආත්මයත් මේ ආත්මය ඇතුළේ මේ ධානය තියෙන්නේ. අනේ ආත්මය තමයි මේ ධානයේ අත්දකින්නේ වගේ. අන්න ඒ වගේ සංකල්පෙන්න පුළුවන්. පු탁ජනයට ඒක කැඩෙනවා අபிසංචේතයට. නෑ මේක සිතින් නිපදවන ලද්දා. සිතින් සකස් වුණු විශේෂ මනෝභාවයක්. ඊළඟට කෙනෙකුට ඇති වෙන පුළුවන් සංකාරේෂු අත්තාන සමුපස්සති. යාට අදහසක් ඇති වෙන පුළුවන්. දැන් ඉස්සෙල්ලා ආත්මය තුල සංකාර වශයෙන් දැකපු කෙනාට අදහසක් වෙන්න පුළුවන්. සංකාර තුල ආත්මය තියෙන පුළුවන් කියලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි දැන් මෙහෙම කියන්නේ බැඳීම් ඇති වෙනවා අපේ ජීවිතවල. අපි එතකොට මෙහෙම කියනවා. මේ බැඳීම තුල මං හිර වෙලා. මං කියන්නේ මොකද්ද ආත්මයනේ. අපි එතකොට කියනවා බැඳීමක් තියෙනවා. ඒ බැඳීමේ කවුද හිර වෙලා ඉන්නේ? මං. මං කියන්නේ ආත්මය. බැඳීමේ ආත්මය හිර වෙලා. අපි එම් කියනද නැත්නම් අපිට එම කියවෙනවා. ඊළඟට අපිට කියවෙනවා මම කල්පනාවේ හිටියා. කල්පනාව කියන්නේ විතක්කේනේ. මේ විතක්කේ කියන කල්පනාවේ හිතේ කවුද මං? ආත්මය. ඒතකොට ආත්මය හිතේ කොහෙද? විතක්කේ ඇතුලේ. දැන් බැඳීමේ මං ඉන්නව කියන බැඳීමක මං හිර වෙලා කියන්නේ බැඳීමේ ආත්මය හිර වෙලා කියන එකනේ. බැඳීම ඇතුලේ ආත්මය හිර වෙලා. අන්‍ය වගේ සමහර අය හිතනවා සංඛාර තුලයි ආත්මය තියෙන්නේ. බැඳීම කියන සංඛාරය තමයි ආත්මය තියෙන්නේ. බැඳීමක මං හිර වෙලා. මං කියන්නේ ආත්මීය සංකල්පනේ. අන්න ඒ වගේ ධානය තුල මං හිටියා කියලා. ප්‍රථම ධානය තුල මං හිටියේ. මං හිටියා ප්‍රථම ධානය තුල අපේ තිබ්බ සැප. අන්න යා ධානය තුල ආත්මයක් හිටියා කියලා ඒ කියවෙන්නේ යාට. ඊට පින්නදී අපිට මේ මේ විෂයාකාර සක්කාය දෘෂ්ටියේ මේ එක කොටසන්නේ මේ ගත්තේ. අපිට මේ සංකාරවට අදාළව ඒ දෘෂ්ටි වැඩ කරන්න හැටි. අපේ ඇතුලේ ආත්මීය සංකල්ප හට ගන්නවා සහ ඒවා වැඩ කරනවා සහ ඒවට අනුකූලව වචන කියවෙනවා අපි දන්නේ නැහැ. ඒකනේ දැන් ඔය අසම්මෝහ සම්පජඤ්ඤේදී අසම්මෝහ සම්පජඤ්ඤේදී ඒකනේ කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය ඇති වුණ කෙනා කතා කරනකොට එයා දන්නවා චිත්ත ක්‍රිය වායෝ ධාතුව. ඒ කියන්නේ හිතේ සහ ක්‍රියාත්මක වායෝ ධාතුව හේතු වෙලයි මේ කතාව සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ඉදිරියට යන්නේ නැතු මම යනවා කියලා එයා හිතන්නේ මම කතා කරනවා කියලාත් එයා හිතන්නේ එයා හිතන්නේ එයාට හිතෙන්නේ මේ චේතනා සංප්‍රයුක්ත හිත් පහළ වෙනකොට මේ මේ දේ කරන්න ඕනේ කියලා ඊට අනුකූලව ක්‍රියාත්මක වෙන හටගන්න මේ වායෝ ධාතුව තුලිනුයි මේ විදිහට අත්විස්සෙන්නේ අත්පාත් වෙන ඉස්සරහට යන්නේ කියලා. කෙනෙක් ඉස්සරහට යනවා කෙනෙක් අතපය උස්සනවා කියලා අදහසක් එයාට මේ අසම්මෝහ සම්පජඤ්ඤයේදී අපි ප්‍රතිපත්තන දේශනාවේදී ඉගෙන ගන්නේ. අන්න ඒ වගේ විදර්ශනාවක් මේකත් මෙතනදී තියෙන්නේ. එවැනි විදර්ශනාවක් වෙන්න ඕන අපිට මෙතනදී. ධානයට සමවැදෙන ධානයෙන් එළියට ඇවිල්ලා මම ඉස්සෙල්ලාමනේ කර අபிසංකතම්. මේ ධානය හේතු නිසා හටගත් එකක්. අර ගිනි මැලය විවිධ දේවල් හේතුවට සකස් වුණා වගේ. නැත්නම් පහන් දැල්ලක් විවිධ දේවල් හේතුවට සකස් වුණා වගේ මේ මනෝභාවය අත්දකිනවා. ඊළඟට මෙයා මේ මනෝභාවය අත්දකිනවා අபிසංචේතිතං. මේක මේ සිතින් නිපදවන ලද්දක්. නැතුව මේ මේ මේ ධානය තුල මම ඉන්නවවත් ධානය නැත්තම් ආත්මය තුල මේ ධානය තියෙනවවත් එහෙම එහෙම විකාරී සංකල්ප නෙවෙයි මේක මේ සිතින් නිපද වුණු මනෝභාවයක් ඒකට ඇතුල් වුණු කෙනෙක්වත් ඒක අස්සින්න කෙනෙක්වත් ආත්මයක්වත් නෑ මේ විදිහට හොඳට හේතුඵල දහම් විමසනවා ඉතින් අනේ හොඳට හේතුඵල දහම් විමසමින් ඉස්සරහට යනකොට මොකද වෙන්නේ ඉතින් ඔය නාම රූප පරිච්ඡේද ඥාන ආදී ඒවා සිදු කරගෙන ඔය පච්චේ පරිග්‍රහ ඥාන ආදී මෙන්න මේ ඉස්සරහට කරගෙන කරගෙන යද්දී බුදුන් වහන්සේ මොකද මේ ආනන්දයන් වහන්සේ මොකද සඳහන් කරන්නේ අර දසම ගෘහපතිට සඳහන් කරනවා මෙයාගේ කාමාශ්‍රව ශ්‍රේ වෙන පටන් ගන්නවා. භවආශ්‍රව ශ්‍රේ වෙන පටන් ගන්නවා. අවිජ්ජාශ්‍රව, ditthාශ්‍රව ආදී ශ්‍රේ වෙන පටන් ගන්නවා. ඉතින් පැහැදිලිින් ඉන්නේ පින්නදී දැන් මේ බලන්න දැන් මේ විදිහට අපි ධාන සිතිවිල්ලක් එහෙම අරගෙන මේ අபிසංකරණ අපි සංචේතිතං කියන විදිහට මේ අපි ඒකල විග්‍රහයට අනුකූලව මානසිකාර කළොත් දිත්තාශ්‍රව පොඩ්ඩක් හරි අඩු වෙනවද නැද්ද? මේ ඇහිච්ච ticket පවා පින්නතුන්ට දැනුණද නැද්ද? මේ මේක ඇතුලේ ආත්මයක් තියෙනවා කියන සංකල්පය අඩු වෙනවද නැද්ද මේ ටික ඇහෙද්දි පවා? ඉතින් මේක ධානයේකට ගිහිල්ලා ධානයෙන් එළියට ඇවිල්ලා මේක විදර්ශනාවට ගත්තොත් මේ විදිහට එතන කොච්චර ලොකු දැක්මක් ඇති වේද? ඉතින් දසම ගෘහපතිට සඳහන් කරනවා ගෘහපතියනි මෙන්න පළවෙනි ద్వාරය. මේ ධ්‍යානය ප්‍රථම ධ්‍යානයට සම්බන්ධලා ධ්‍යානෙන් එළියට ඇවිල්ලා විදර්ශනා කරලා අபிසංකතන් අபிසංචේතයන් වශයෙන් ආශ්‍රව ඡය කර කර ඡය කර ගිහිල්ලා මෙයා උතුම් විමුක්තිය සාක්ෂාත් කරනවා. ඊළඟට සඳහන් කරනවා ප්‍රථම ධානයේ විතරක් නෙවෙයි ගෘහපතිය කෙනෙකුට පුළුවන් ප්‍රථම ධානයේ තුල සකස් වෙන විතක්ක ਵਿਚාරාදිය සංසිඳුවලා දෙතිය ධානයට මෙයා සම්බන්ධ වෙනවා. දැන් මෙයා ප්‍රථම ධානය තුළ කිසිම විදර්ශනාවකට යන්නේ අර සමාධියක් ධානයක් උපදවා ගැනීමට අවශ්‍ය සියලූම පරිසරය සකස් කරගෙන ප්‍රථම ධානයට සම්බන්ධලා ඒ ප්‍රථම ධානයට සම්බන්ධ වෙන දක්ෂතාව ඇති කරගන්නවා ඒකේ වාසය කරන දක්ෂතාව ඇති කරගන්නවා අවශ්‍ය අවශ්‍ය වෙලාවට එළියට එන්න පුළුවන් අවස්ථා ඇති කරගන්නවා හැබැයි යා ඒක එළියට එන්න විදර්ශනා කරන්න තු මෙයා යනවා ද්විතිය ධානයට ද්විතිය ධානයේදී වෙන්නේ විතක්ක ਵਿਚාර සංසිඳීම ඔය විතක්ක ਵਿਚාර සංසිඳීම තුල එනේ විතක්කේ කියන්නේ අරමුණට නැගෙන ගතියනේ ඊළඟට අරමුණට නැගෙන විතක්කයත් ඊළඟට ਵਿਚාරයෙන් අරමුණ පිරිමදින වගේ ස්වභාවයනේ එතකොට විතක්ක ਵਿਚාර සංසිඳීම සහිත දෙති අධ්‍යානයේ තුල කොහොමද හිත වැඩ කරන්නේ? විතක් විචාර නැතුව ඒක මේ වගේ. බස්සතයක් තියෙනවා. බස් රථයකට අලුතෙන් කොන්දොස්තර මහත්තයෙක් ගන්නවා. මෙයා මීට කලින් කවදාවත් බස් රථවල කොන්දොස්තරකම් කළා නැහැ. මේ බස් රථයේ කොන්දොස්තරකම් කරන මෙයා මුලදී කොහොමද දැන් යන බස් එකෙත් වෙලාවකට ටිකට් කඩන්න වෙනවනේ. බලන්න මෙයා ඔන්න අර මොකද කරන්නේ සීට් එකකට හේතු වෙලා ටිකට් කඩනවා. වෙලාවකට කණුවකට හේතු වෙලා ටිකට් කඩනවා. දැන් මුලදී මෙහෙමනේ. හැබැයි කාලයක් ගියාට පස්සේ පිළිසුන් දැකලා ඇද්ද වෙලාව යන බස් එකේ මැද හිටගෙන ටිකට් කඩනවා. කොහෙවත් අල්ලන්නේ අර අර මේ මැටිමත් තුරුල් කරගෙන එක අතකින් අනිත් අතෙන් සල්ලි ගන්නවා ටිකට් දෙනවා. හැබැයි බස් එක යන ගම. මුලදී මුලදී සීට්ටුව සීට්ටුවට හේතු වෙලා පුළුවන් නම් පැත්තකින් අල්ලගෙන එහෙම නැත්නම් කණු වලට හේතු වෙලා හැබැයි කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ හේතුවක් තාන්න නැතුව සීට් එකකට හරි කණුවකට හරි මෙයා කොහොමද යන්නේ? අර දෙකේ අරම උපකාර ධර්මයක් නැතුව මෙයා යන්නේ දක්ෂයෙක් වෙනවා. ඒ දක්ෂතාවය ඇතුලේ කොහොමද? මෙයා කාලයක් අරම ඉස්සෙල්ල ගිහිල්ලා පුරුදුනා. අන්නේවකට ප්‍රථම ධානයේ තුල විතක්ක ਵਿਚාර සහිතව හොඳට හිත පුරුදු කරපු කෙනාට මොකද වෙන්නේ? ප්‍රථම ධානයේ තුල බහුලව බහුලව හිත පුරුදු කිරීම තුල විතක්ක ਵਿਚාර නැතුව ද්විතිය ධානය තුල ඉන්න පුළුවන්කම ලැබෙනවා. අර කොන්දොස්තර මහත්තයා ඉස්සෙල්ලාම අර කණුවල හේතු වෙවි සීතල හේතු වෙවි ඉන්නේ ඉස්සෙල්ලා පුරුදුනේ මේ ටිකට් කරන්න. කාලයක් යද්දි හැම හේතු වෙන්නේ නැතුව මැද ඉඳගෙන යන වාහනේ ටිකට් කරන්න ඒක ඕනතරම් පිළිසු දැකලා බලන්න ඒක ඇති වෙන හැටි දක්ෂතාවය. අර කලින් පුරුදු කිරීම මත. ඒ වගේ ප්‍රථම ධානය පුරුදු කිරීම මත තමයි පින්නත් මේ ද්විතිය ධානය තුළ විතක්ක ਵਿਚාර සංසිඳවගෙන විතක්ක ਵਿਚාර රහිතව ඒ ධානය තුළ වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ඒවත් තේරුම් ගන්න ඕන කාරණා. ඉතින් අන්න එහෙම මේ ද්විතිය ධානයට ඇවිල්ලා යා මොකද කරන්නේ? ඒ ධානෙන් විනීට ඇවිල්ලා අර විදියටම ඒ ද්විතිය ධානයේ මම කරපු එකක් නෙවෙයි වෙන කෙනෙක් කරපු එකකුත් නෙවෙයි දෙවියෙක් කරපු එකකුත් නෙවෙයි ඉබේ පහළ වෙච්ච එකකුත් නෙවෙයි මේක අපි සංකතන් අපි සංචේතිතන් වශයෙන් අර කලින් කළා වගේ සඳහන් කළා වගේ විදර්ශනානුකූල වේදිහා නැවත නැවත නැවත නැවත ආවර්ජනා කර කර බලනකොට කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව ෂෙවෙමින් මොකද වෙන්නේ විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා පළවෙනි ධානයට අර වගේ පුරුදු කළා, දෙති අධ්‍යානයක් පුරුදු කළා සමහර අය තති අධ්‍යානයට සමවැදෙනවා. තති අධ්‍යානයේදී ප්‍රීතිය දුරු කිරීම සිද්ධ වෙනවා. එතකොට ප්‍රීතිය දුරු කරපු තති අධ්‍යානයේ හොඳට සමාපatti කුසල, තితి කුසල, මුට්ටාණු කුසල වශයෙන් සමවැදීදී පුරුදු කළා. ධානයෙන් එළියට ඇවිල්ලා විදර්ශනා කරලා ආශ්‍රව ශේෂය කර කර ගිහිල්ලා විමුක්තිය සාක්ෂාත් කරනවා. තුන්වෙනි දොරටුව. හතරවෙනි දොරටුව තමයි හතරවෙනි ධානය දක්වා යනවා. පළවෙනි එකක් පුරුදු කරලා දෙවෙනි එකක් පුරුදු කරලා ඊළඟට තුන්වෙනි අවස්ථාවටත් ඇවිල්ලා තුන්වෙනි අවස්ථාවෙනුත් හතරවෙනි අවස්ථාවට යනවා. මෙයා විදර්ශනාවට යන්නේ හතරවෙනි ධානයටපත් වුණාට පස්සේ. හතරවෙනි ධානය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. පැන්සලක් තියනවා කඩෙන් අලුතෙන්ම ගත්තා. අලුතින්ම අලුතින්ම පැන්සලක් අරගෙන අපි ඊළඟට ගන්නවා පිහිතලයක් හරි නැත්නම් එහෙම මේ පොඩි බ්ලේඩ් එකක් එහෙම අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? අපි ඒ පැන්සලේ ගොරෝසු කොටස් කපන්න පටන් ගන්නව නේද? ගොරෝසු කොටස් අපි ඉවත් කර කර ඉවත් කර ඉවත් කර කර ටිකක් ඝන තුඩට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තුඩත් අපි ඒ තුඩේ ගොරෝසු කොටසුත් ඉවත් කර කර ඉවත් කර කර ඊළඟට මොකද වෙන්නේ? තියුණු තුඩක් ඇති කර ගන්නවා. මොකක්ද උනේ පැන්සලක් උල් කරනවා කියන්නේ ඉස්සෙල්ලාම තියෙන පොත්ත ඉවත් කරනවා. ඊළ පස්සේ කියන ගොරෝසු කොටස් ඉවත් කරනවා. ඊළඟට ඊළඟට පැන්සලේ ඒ කූරෙත් තියෙන ගොරෝසු කොටස් ඉවත් කරලා අපි හරීම තියුණු තුඩක් මත කරගන්නවා. හතරෙනි ධානයට එනවා කියන්නේ තෝ වගේ එකක්. ප්‍රථම ධානයේ තුල කටයුතු කිරීම කටයුතු කිරීම හරියට පැන්සලේ අර මතු පිට කොටස ඉවත් කරා වගේ. ප්‍රථම ධානයට යන්නේ අර කාමයන් කාමයන් ගැන තියෙන ආශාවල් ඊළඟට මොනවාද ව්‍යාපාද විචිකිච්ඡා තීන මිද්දාදී ගොරෝසු සිතුවිලි චෛතසික ටික ටික ටික අකුසල චෛතසික ටික බැහැර කරලා ප්‍රථම ධානයට යනවා. හරියට නිසා අර පැන්සලේ අර පාට කොටස ඉවත් කළා වගේ. ඊළඟ ද්විතිය ධානයේදී මොකද වෙන්නේ? ප්‍රථම ධානයේ තුල තියෙන ගොරෝසු චෛතසික ටික අයින් කළා. ප්‍රථම ධානය තුල තියෙන ගොරෝසු චෛතසික ටික අයින් කළා ඊළඟට මොකද කළේ? ද්විතිය ධානයට ගියා. ඒක හරියට අර පොත්ත ටික අයින් කරාට පස්සේ හමු වෙන ඊළඟ කොටස ඉවත් කළා වගේ. සත්‍ය ධානයට ගියා කියන්නේ මොන වගේද? සත්‍ය ධානයට ගියා කියන්නේ හරියට අර මහර තුඩ ළඟට ආවා වගේ. අර කලින් තිබ්බ ඔරොස් ටික ඉවත් කළා. චතුර්ථ ධානයට ආව කියන්නේ අර ඒ තුඩෙත් ගොරෝසු දේවල් ඉවත් කළා තියුණු තුඩක් කරා වගේ. ඒකයි සඳහන් කරන්නේ හතරවෙනි ධානයට ගියපු කෙනාගේ හිත අකර්මණ්‍යයි ඊළඟට හරිම සියුම් හැබැයි හරිම පිහිටුට වගේ බලවත්. අර මේ පැන්සලේ තුඩ අන්තිම දක්වාම හොඳට මුල් කරාම කොහොමද? ඒකේ තියුණු බව නේද ගොරෝසු ගොරෝසු තුනට වඩා ඒකත් ගොරෝසු ගතියක් ඉවත් කරාම හරියම තියුණුනේ අනේ තියුණුත් හිතක් තමයි ඇති වෙන්නේ හතරවෙනි ධානයේදී ඇයි අර ප්‍රථම ධානයට යන්නට අර ප්‍රහාණය කරපු ගොරෝසු අකුසල ධර්මයන් ඉඳලා ධාන හිතර තිබ්බ අනිකුත් චෛතසික ගොරෝසු චෛතසිකත් ඉවත් කර කර ඉවත් කර කර ඉවත් කර කර තමයි මේ මේ සියුම් ප්‍රභාස්වර චිත්තයකට ආවේ ඒ චිත හරිම ප්‍රභාස්වරයි හතරෙනි ධානයටපත් වෙන හිත. අනේ ප්‍රභාස්වර හිත තමයි පින්නත්නි ඔය ආදී අභිඥා උපදවා ගන්නත් පාවිච්චි කරන්නේ. ඒ වෙලාවට තියුණු හිතක් තියෙන. තාම තියුණු සියලුම ක්ලේශයන්ගෙන් නිදහස් වුණු හිතක් විස්කම්බන වශයෙන්. දැන් මේ සූත්‍රයට අනුකූලව සඳහන් කරන ආනන්දයන් වහන්සේ ඔන්න ඔයගේ තියුණු හිතක් ආපු හතර ධානයේ ගේපු ශ්‍රාවකයක් මේ ධානයෙන් එළියට ඇවිල්ලා අභිඥා පැත්තකට යන්නේ නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? අර ඒ අද්දකම හතර හතරනි ධානාදී චෛතසික ධර්මයෝ අபிසංකතන් අபிසංචේතිතන් වශයෙන් හේතු නිසා හටගත් දේවල් සහ මේක සිතින් නිපදවපු දෙයක් වශයෙන් අනාත්මීය ධර්මයක් වශයෙන් විදර්ශනා කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ මිශ්‍රහට ගිහිල්ලා ආශ්‍රය කරගන්නවා. ඊළඟට ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා දැන් කීයක් වල හතරයි. ඊළඟට මෙයා මෛත්‍රී භාවනාවට යොමු වෙනවා. මෛත්‍රී භාවනාවට යොමු වෙලා මෙයා ගැඹුරු මෛත්‍රී සමාධිය ඇති කරගෙන. මේ මෛත්‍රී සමාධිය තුළින් මෙයා මොකද කරන්නේ? මෙන්න මෙයා දිශා වශයෙන් මෛත්‍රිය පතරවන්න පටන් ගන්නවා. අපි මීට කලින් දේශනා කළා මට මතක හැටියට එක සූත්‍ර ධර්මයක මේ මෛත්‍රී භාවනා ආදී පිළිබඳව ඉතින් අපිට වෙලාව නැති නිසා වැඩි විස්තර කතා කරන්න අපහසුයි මේ වෙලාවේ. ඉතින් මෙන්න මෙයා මේ මෛත්‍රී ගැඹුරු සිත් ඇති කරගෙන හැඟීම් ඇති කරගෙන ඊළඟට මෙයා උතුරු දිශා, දකුණු දිශා, ඊළඟට උඩ දිශා, යට දිශා වශයෙන් දිශා දිශා ආරමුණු කරගෙන මෛත්‍රී භාවනාව වර්ධනය කළා. ඊළඟට මොකද කරන්නේ? මෛත්‍රී සමාධිය විදර්ශනාවට ගන්නවා. ඒ මේ විදිහට මෙයා ඊළඟට හයවෙනි එක තමයි කරුණා භාවනා කරනවා. කරුණා භාවනා තුළ උපදින්නා වූ සමාධියක් තියෙනවා. අනේ ඒක විදර්ශනාවට ගන්නවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය විදර්ශනාට ගත්තා වගේ කරුණා චේතෝ විමුක්තිය විදර්ශනාට ගත්තා වගේ මුදිතා සහ උපේක්ෂා දේ චේතෝ විමුක්ති විදර්ශනාට ගන්නවා. එතකොට කීයද? ධානා හතරයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාදී අප්‍රමාණ චෛතසික තුලින් උපදවාගත සමාධි දර්ශනාට ගැනීම එක ඒවත් අර අபிසංකතං අபிසංචේතිතං වශයෙන්ම විදර්ශනාට කරන්න. එතකොට ආශ්‍රව ෂේ වෙනවා. අනාත්ම ලක්ෂණ මත වෙන විදිහට කරනකොට. ඊළඟට සඳහන් කරනවා පින්නක් නී ඊළඟට සඳහන් කරනවා පින්නත්නි ආනන්දයන් වහන්සේ සබ්බසෝ රූප සංඥානං සම්පතික්කමා පටික සංඥානං අත්තංගමා නානත්ත් සංඥානං අමනසිකාරා ඒ මොකද්ද කියන්නේ දැන් මේ අර මෛත්‍රී ධ්‍යාන හතරට ගිහිල්ලා හරි නැත්නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාදී ධ්‍යාන වලට ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඒ චේතෝ විමුක්ති විදර්ශනාට අරගෙන හරි ප්‍රථම, ද්විතීය, තතිය, චතුර්ථ කියන ධ්‍යාන වලට ගිහිල්ලා ඒවැනි ලේටයිල් ඒවා විදර්ශනාට අරගෙන හරි විදර්ශනාවෙන් නිවන් දකින්න පුළුවන්. ඒ අටම නැත්තම් මෙන්න කියනවා නවවෙනි එක මොකද්ද? සබ්බසෝ රූප සංඥාන සමතික්කම. රූප සංඥාවන් ඉක්මවල ගිහිල්ලා. මොකද්ද මේ කියන්නේ? අරූපාවචර ආකාසානං ඡායතන කියන සමවත. මොකද්ද මේ රූප සංඥාන සබ්බසෝ රූප සංඥාන සමතික්කම කියන්නේ පින්නත් නේ දැන් අපි කතා කර ප්‍රථම ධානය ද්විතිය ධානය ආදී ඒ ධාන වලට යන්න නම් ඔය කසින හරි ආනාපාන හරි මොන හරි එහෙම රූපාරම්මන ගන්න ඕනනේ අන්න එහෙම රූපාදී අරමුණු අරගෙන තමයි ඒ රූපාවචර ධාන වලට ගියේ දැන් එවැනි රූපාදී අරමුණු ගන්න නැතුව මෙයා ආකාශය අනන්තයි කියන ඒ හැඟීම අරගෙන අන්න ඒක තුලම හිත වඩ වඩ වඩ වඩ වඩ මොකද කරන්නේ ආකාසානං ඡායතනට සමවැදෙනවා සමවැදෙන හොඳට පුරුදු කරලා ඒකේ එළියට ඇවිල්ලා ඒක විදර්ශනාට කළා අරගෙන ආශ්‍රේෂය කරනවා ඊළඟට දැන් පටික සංඥානං අත්තංගමා කියන අන්න අර අපි මේ සඳහන් කළ ආකාසානං ඡායතන ආදියට එනකොට ඉන්ද්‍රිය පහෙන් ඉන්ද්‍රිය පහේ ගැටීම් නිසා උපදින යම්තා චිත්ත සායතිසික තියෙනවා නම් ඒ කිසිවක් නැහැ ආකාසානං ඡායතනෙ තුල. ඒ නිසා කියනවා සබ්බසෝ පටික සංඥානං අත්සංගමා කියලා. මේවා පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන තැන් දැන් රූප සංඥාන සමදික්කෝමෝ කියන්නේ අර මේ ප්‍රථම ධාන ආදී රූපාවචර ධාන උපදවා ගන්නට අර විවිධ කසින අරමුණු ආදී එහෙම විවිධ රූප සංඥා ඇති කරගත්තනේ. අන්න ඒවා ඉක්මවල ගිහිල්ලා. පටිඝ සංඥාන රත්ත්ංගමා කියන්නේ ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිවකය මනස කියන මෙන්න මේවායේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ගැටිලා චිත්තසයිතික උපදිනවානේ අන්න ඒවත් ඔක්කොම ඉක්මවා ගිහිල්ලා ඊළඟට නානත්ත් සංඥානං අමනසිකාරා නාන ප්‍රකාර ඔස්සේ නානාවිද අරමුණු ඔස්සේ පැවිදි විවිධ මනසිකාර නොකර ආකාශය අනන්තයි කියන මෙන්න මේ සංකල්පයේ පිහිටලාම වාසය කරලා තමයි මේ ආරෝපාවචර ධානය ලබන්නේ. අන්න ඒකිනුත් ඉස්සරහට ඇවිල්ලා විදර්ශනා කරලා ආශ්‍රය කරන්න පුළුවන්. ඊළඟට විඥානං ඡායතන ඊළඟට ආකින්චඤ්ඤා යතන. එතකොට කීයක්ද? ප්‍රථම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, මෛත්‍රී ධානය, කරුණා ධානය, මුදිතා ධානය, උපේක්ෂා ධානය, ආකාසානං ඡායතනය, ආ විඥානං ඡායතන ය ආකින්චඤ්ඤායතනය. එතකොට දොරටු 11ක්. පිළිතුරට කැමැති එහෙකින් විදර්ශනාවට හරවගෙන නිවන් දකින්න පුළුවන්. ඔය 11න් කැමැති එකක් පුරුදු කළා. ඒකනේ සඳහන් කළේ. ගිනි ගන්න ගේ ඇතුළක ඉන්න මිනිස්සෙකුට දොරටු 11ක් තියෙනවා. දොරටු 11ටම දුවන්න ඕනේ නැහැනේ. එක දොරටුවකින් එළියට වයින්න පුළුවන්. ඒ වගේ මේ පංචස්කන්ධ දුකෙන් ගිනියම් වෙලෙන් අපිට ප්‍රථම ධානය උපදවාගෙන එතනින් ඉස්සරහට ගිහිල්ලා විදර්ශනාවෙන් නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට මෛත්‍රී ධානය, මෛත්‍රී චේතු විමුක්තිය උපදවාගෙන මෛත්‍රී භාවනාවට දක්ෂ කෙනෙකුට මෛත්‍රී භාවනා කරලා ඒ භාවනාවෙන් විදර්ශනාවට ගිහිල්ලා එළියට පනින්න පුළුවන්. මේ පංචස්කන්ධ දුකෙන් පනින්න පුළුවන්. සසරෙන් එළියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සඳහන් කරනවා මේ දශම කියන ගෘහපතියා සඳහන් කරනවා එක නිදානයක් හොයාගෙන ආපු කෙනාට ආනන්දයන් වහන්සේ නිදාන 11ක් ලැබුණා වගේ මොනතරම් ලාභයක්ද ඒක අමෘත ධාරයක් හොයාගෙන ආපු කෙනාට අමෘත ධාර 11ක් ලැබුණා වගේ ගිනි ගන්න කෙනෙකුට ගයක් ඇතුළු දොරටු 11ක් පේනවා වගේ ඔබ වහන්සේ මේ ධර්ම පරියායයට මේ විග්‍රහ කළේ සඳහන් කරනවා මෙතුමා සාමීනි අන්න තීර්ථකයෝ අන්න තීර්ථකයෝ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලාටත් අන්න තීර්ථකයෝ කියන සම්මාදිට්ඨිය නැති මේ තීර්ථක ශාස්ත්‍රවරු ඉන්නෝනේ. අන්නේ ශාස්ත්‍රවරුන්ටත් ගුරු පඬුරු දෙනවා ඒ තීර්ථක ශ්‍රාවකයෝ. ස්වාමීනි මෙච්චර දෙයක් මට තේරුම් කළ දුන් ඔබ වහන්සේ. ඔබ වහන්සේට මම කොහොම පූජා කරන්නද? අර වගේ අර මිත්‍යා දෘෂ්ටි සමාදන් කරවන අන්න ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයොත් ඒ ශාස්ත්‍රවරුන්ට ගුරු පඬුරු දෙනවා ආචාර්ය පඬුරු දෙනවා මට මේ සම්මාදිට්ඨියේ පිහිටන්න හේතු වෙන මාර්ග හිත් උපදවන්න හේතු වෙන මේ මාර්ග 11ක් පෙන්නපු අනේ ආනන්දයන් වහන්සේට මම ඔබ වහන්සේට කොහොමනම් පූජා නොකර ඉන්නද ඉතින් මොකද කරන්නේ සඳහන් වෙන සූත්‍ර දේශන අවසානයේ පැලලුප් නුවර විශාලා මහනුවර මේ ඉන්න සියලුම සංඝයා වහන්සලා කැඳවනවා කැඳවනවා කියන්නේ වඩම්මවනවා පැලලුක් නුවරයි විශාලා මහනුවරයි සියලුම සංඝයා 1000 2000ද නෑ දාස් ගාන සංඝයා මේ දසම ගෘහපතියා වඩම්මවගෙන එනවා වඩම්මවගෙන ඇවිල්ලා සියලුම ශාමින්වහන්සේලාට දහස් ගාණක් ওই ශාමින්වහන්සේලාට මොකද කරන්නේ දාන් දෙනවා බලන්න මේ ධර්මයට පැහැදීම ඊළඟට සියලුම භික්ෂුන් වහන්සේලා වස්ත්‍ර පූජා කරනවා ආනන්දයන් වහන්සේට චීවරයයි දෙබඩ චීවරයයි වශයෙන් තුන් චූරක් පූජා කරනවා ඊළඟ සඳහන් කරනවා පංච සතික කියලා බොහොම අපූර්ව විහාරයක් ඒ ගෘහපතිතුමා මහා සංඝරත්නයට පූජා කළ බව. ඉතින් අපිට එතකොට මේ මාර්ගයේ පෙන්වීම තුළ ඒ උතුමන් වහන්සේට ඇතිවෙච්ච හැඟීම අපිට එතකොට කොච්චර හැඟීමක් ඇති වෙන්න ඕනද අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය ගැන අපිට මේ උතුම් ධර්මස්කන්ධය සැලෙන්න පුළුවන් ධර්මය අපට ලබා දීම පිළිබඳව මේ කාරණාව කියලා දේශනාව අවසන් කරනවා ලෙඩක් තියෙනවා ලෙඩේට වෛද්‍යවරයෙක් බේත් ටික දෙනවා ලෙඩා ලෙඩාට බේත් ටික ලැබුණ පස්සේ බේත බොන්න නැතුව ලෙඩා දොස්තර මහත්තයාගේ නම කිය කී අඳෝන තියෙති හිටියොත් මොකද වෙන්නේ අනේ දොස්තර මහත්තයෝ අතන රිදෙනවා මෙතන රිදෙනවා ඉන්න බෑ කකියනවා කිය කී ඉන්නවා මේ ටික මේ ලාච්චුවේ. එහෙම දෙයක් තමයි අද මේ ශාසනය වෙලා තියෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන මහා මානසික වෛද්‍යවරයා සංසාරික ලෙඩ වලට වෙදකම් කරන වෙදදුරාණන් වහන්සේ අපට ඖෂධය දුන්නා. ඒකට තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඒ ධර්ම ඖෂධේ තියාගෙන අපි මොකද කරන්නේ? අනේ බුදුහාමුදුරනේ මේ දුක විඳින්න. අනේ බුදුහාමුදුරනේ ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? ඖෂධේ ළඟ. ඕක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ධර්ම ඖෂධේ ළඟ තියාගෙන අඳෝනා කියන කට්ටියක්. ඉතින් ඒක නුවණින් තේරුම් අරගෙන අඳෝනා කියන්නේ නැතුව ඒ ඖෂධේ පාවිච්චි කරන්න. මෙන්න ඖෂධේ මාර්ග 11ක් තියෙනවා. හැම දිනාටම උතුම් නිර්වාණ ධාතුවම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි පුසිලාද සිල්ලා මහත්මිය, නිසංසලා, එවැගේම අමිල, අයේෂා යන දූ දරුවන් සහ චන්ද්‍රා පෙරේරා මහත්මිය විසින් ඒ පින්නතුන් සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වසර 23කට පෙර අභාව ප්‍රාප්ත වූ ගුවන් යානා ඉංජිනේරු සුනිල් දයාද සිල්වා මහත්මයාටත් සුමිද්ද සිල්වා මහත්මයා කරුණාරත්න රුද්‍රිගෝ මහත්මයා සහ නොයෙල් පෙරේරා මහත්මයාටත් දෙමෝපියන් සහ සියලු මියගේ නෑදෑ මිතුරන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් පින්නතුන් බලාපොරොත්තු වෙන විදිහට ඒ මියන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පැයක් පුරාවට මේ ලොවක් සැනසීම තුළ මතුවෙච්ච මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් භාවයට පත්වන උතුම් නිර්වාණයෙන්ද සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරනවා ධර්මදේශිකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා. මේ විදිහට දායකත්වයේ දරමින් අංක 51කින් තුන බිලී ඩයස් මාවත පානදුරේ ඉඳලා තුසිලාද සිල්ලා මහත්මියත් ඒ වගේම නිසංසලා අමිල අයේෂා දූ දරුවන් සහ චන්ද්‍රා පෙරේරා මහත්මිය එකතු වෙලා මේ සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුල අපේ පින්තුන්ටත් ජීවිතේ පුරාවටම කායික මානසික සැනසෙල්ලම නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ ජීවිතය ප්‍රතිපත්තියට බර කරගෙන නියුතුම් බුද්ධ ශාසනය තුල දීවතුම් නිර්වාණයෙන් සැනසෙන්න මේ හැම දිනාටම ශක්තිය ධෛර්යය නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දායකත්වයේ දරුව පිරිසටත් ධර්ම ශ්‍රවණය කරපු පින්තුන් හැම දිනාටමත් මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානමය පින්කම නිර්වාණ අවබෝධයටම පාරමිතාවක්ද වෙත්තා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති හැමදෙම